අරුණ මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ අර එලිමහනේ භාවනා කරන එක ඒක මං අද්දුටුවා ටික කාලෙකට ඉස්සෙල්ලා ඔස්ට්‍රේලියාවේ අපි රිට්‍රීට් එකක් කරනකොට අපි සහභාගී වුණ එකකදී එක මහත්තයෙක් හොඳටම අපි බොහොම බොහොම මේ හිර වෙච්ච තැනක නෙවෙයි අපි භාවනා කරේ හොඳට ඉඩ කඩ තියෙන පරිසරයත් එක්ක සම්බන්ධ තැනක එතෙන්දී එක මහත්යෙකුට ඕන වුණා එළියට ගිහින් භාවනා කරන්න. ඒ කියන්නේ ඒව කැලේ වගේ තිබ්බ තැනක්. හැබැයි එළියට අපි ගිහාම අපි දැක්ක පඳුරු වර්ගයක් හෙලවිලා සර්පෙක් වගේ කෙනෙක් යනවා. එතකොට පස්සේ මම එළිය භාවනා කරේ නැහැ. මොකද මට මතක් වුණා බුදුහාඳුරෝ කියලා තියෙනවා අපි පරිස්සම් වෙන්න ඕනේ මේ සර්පයන්ගෙන් ඒ වගේ දේවල් වලින් කියලා. නමුත් මේ මහත්තයා ඒක දිගටම කරගෙන ගියා. හොඳට භාවනාත් කරා. පස්සේ මට ආරංචි වෙච්ච හැටියට මේ මහත්තයා මහානත් වුණා. මේ අචංචා හාමුදුරන්ගේ ආරණ්‍යයට ගිහින් මේ වෙන රටක ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් හරියට ගිහින් ඒ වුණත් මට ඒක පැහැදිලි කරගන්න ඕනේ දැන් බුදුහාඳුරෝ කියලා තියෙනව නේද එහෙම එලිමහනේ නෙවෙයි එහෙම අපි ශරීරය ජීවිතය නසා ගන්න තත්වයකට යන්න එපා කියලා දැන් මෙහෙමයි අපි දැන් මෙතන කතා කළානේ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා අවස්ථා තුනක් එතකොට බාහිර ධනය වස්තු අමුදරුවන් ගේදොර ඉඩකඩම් අහිමි වුණත් එය දරාගෙන වීරිය කිරීම. දෙවැනි අවස්ථාව තමයි අංගප්‍රත්‍යංග අහිමි වුණත් ඒක දරාගෙන වීරිය කිරීම. තුන්වෙනි අවස්ථාව තමයි ජීවිතය අහිමි වුණත් එය දරාගෙන වීරිය කිරීම. මේ හැමතැනකදීම ඥාන සංප්‍රයුක්ත බව අත්‍යවශ්‍යයි. ඥාන සංප්‍රයුක්ත නොවි නිකන් අහක තියෙන කරදර අපේ ඇඟේ දාගෙන ජීවිතය අහෝසි කරගන්න ඕන නම් එතන තියෙන අඥානකම. ඒ කියන්නේ පරිසරය ගැන ਵਿਚාරයක් නැතිව සතා සිව්පාවා ගැන ਵਿਚාරයක් නැතුව උවදුරු ගැන ਵਿਚාරයක් නැතුව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන සේනාසන සප්පාය හැටියට යම් සෙනසුණක් තෝරගන්නකොට සර්පයෙන්ගෙන් බාහිර සතුන්ගෙන් උවදුරු නැති තැනක් වෙන්න. ඒතොර උවදුරු නැති තැනක් කියලා කියන්නේ මම දිගු කලක් ජීවත් වෙන්න ඕන කියන සක්කාය දිට්ඨිය වැඩි කරගන්නවත් ආත්ම තණ්හාව වැඩි කරගන්නවත් කියන එක නෙමෙයි. මේක කරගන්න අපේ ජීවිතේ රැකගන්න ඕනනේ. එතකොට ඒ ජීවිතේ රැකගෙන තමයි මේක කරන්නේ. එහෙමනම් ජීවිත පරිත්‍යාගයෙන් ගුණධම් වඩනවා කියලා කියන්නේ මොකක්ද? ඒක අනුක්‍රමයෙන් වර්ධනලා Tamanට ලොකු විශ්වාසයක් ගොඩනගෙන්න ඕන. මෙතනදී මම මේ වීරය අත්හැරීම සුදුසු නෑ. මෙතනදී ජීවිතය අහෝසි වුණත් මම ඒක ගැන නොතකා වීරය කළොත් මට මෙන්න මෙතනට යන්න පුළුවන් කියන පැහැදිලි දැක්මක් විශ්වාසයක් ඇති වෙන තැනකදී තමයි සහේතුක වෙන්නේ අපේ ප්‍රයත්නය. එහෙම නැතුව ඉතින් හැම අවස්ථාවකම අපි පරිසරය ගැන සලකන්නේ නැතුව අපි හිතමු අරහින් අපි හිතමුකෝ යම් අවස්ථාවක යුද වාතාවරණයක් තියෙනවා කියලා මිනිස්සු වෙඩි තියා ගන්නවා කා කොටා ගන්නවා ඒ බඳු අවස්ථාවක අපි එලිමහනේ භාවනා කරන්න ඕන ඔය වෙඩිල්ලක් වැදිලා ඉතින් මරුණත් කමක් නැහැ එහෙම වුණොත් අර කොරෝනා සමයේ ඇතැම් අය අඥාන විදිහට කටයුතු කළා වගේ වෙනවා. ඒ කියන්නේ සමහර කොරෝනා සමයේ මුව ආවරණ පළඳින්න කිව්වට පළඳින්න නැතුව පාර යනවා. ඇයි කියලාම නෑ අපිට තෙරුවන් සරණ තියෙනවා. අපිට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මැරුණත් කමන්නේ නෑ. මැරෙන්නේ එකපාරනේ. කවදත් අපි මැරෙනව නෑ. හැමතිස්සෙම අපි ඒකට සූදානමින් අන්න එහෙම අඥාන කතා තමයි කියන්නේ. එතකොට ඒ කියන්නේ නිකම් මේ ලෙඩ දාගන්න. Tamange ලෙඩ අනිත් අයට බෝ කරන්න. එතකොට ඒක මේ මහා ධර්මකාමී බවක් වගේ හිතුණට ඒ තියෙන තනි ක්‍රම අගතිගාමී ස්වરૂපය. එතකොට එහෙමනම් බුදුරජාන් වහන්සේට අනුමත කරන්න තිබුණේ අත්ත කිල මතාන යෝගය හොඳයි කියන. බලහත්කාරයෙන් දුක් විඳින්නේ. ඒ නිසා බලහත්කාරයෙන් දුක් ගෙන්වා ගන්නට නෙමෙයි. අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නට ඕන අපි ගුණධම් වඩන්න මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි. බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මේ ලැබුණු අවස්ථාව දුර්ලභයි. ඒ නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕන. නමුත් යම් අවස්ථාවක අපට අපේ ක්ලේශයන් බාධා කරනවා. එතකොට ඒ ක්ලේශ බාධකය හරහා එන යම් යම් උවදුරු තියෙනවා. පාරිසරික උවදුරු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අර ක්ලේශය යටපත් කරන්න ක්ලේශය අතික්‍රමණය කරන්න තමයි අපි අතන්දී උත්සාහ කරන්නේ ජීවිතේ නැති වුණත් මේක කරන්නේ කියලා ක්ලේශයත් එක්කයි අපි සටන් කරන්නේ. එහෙම නැතු ජීවිතය ගැන නොසලකනව නෙමෙයි. දැන් අර ඒකයි අපි කිව්වේ භාවනා ස්ථානයකට ගිහිල්ලා භාවනා කරනකොට gedara dore බිරිඳගේ දරුවගේ නිවසේ යම් අවශ්‍යතාවයක් වුණොත් ඒ ගිහි පුද්ගලයෙකුට ඒව නොසලකා කටයුතු කරන්න බෑ. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන කාරණේ තමයි මේ එන්නේ ඇත්තටම අවශ්‍යතාවයක්ද එහෙම නැත්නම් අපේ ක්ලේශයක්. ඒ නිසා ක්ලේශය අතික්‍රමණය කරන්නට අපිට වීරිය තියෙන්නට ඕන. හැබැයි අවශ්‍යතාවය සඳහා අපි අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා කය රැක ගැනීම අවශ්‍යතාවය. හැබැයි කය රැක ගන්න ඕන අනේ මගේ කකුල කැඩෙයිද දන්නේ නැද මේ විදිහට ඉන්නකොට කියලා. ඒ හිතෙන්නේ කකුල කැඩෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මානසික ප්‍රශ්න. එතනදී කකුල නොසලකා හැරලා අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් කවුද චක්කපාල හාමුදුරුවන්ට ඒ වීරයත් එක්කලා යම් කර්ම වේගයක් විපාක දුන්නා. ඒවා විශේෂ අවස්ථා. එතකොට එහෙම අපිට කලාතුරකින් අපේ ප්‍රයත්නය තුළ යම් හානියක් වෙන්නත් පුළුවන්. හැබැයි හානියක් වුණත් ඒකට ඔරොත්තු දෙන්න මනස හදාගන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පරිසරය ගැනත් නොසලකා, අවස්ථාව ගැනත් නොසලකා, නිකන් හිතුවක්කාර විදිහට තමන්ගේ වීරිය අනිත් අයට ප්‍රදර්ශනය කරන්න, තමන් නිකන් අර අගතිගාමීව, ඒකට කියන්නේ අතිධාවනේ. අතිධාවනයෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක නෙමෙයි. අර මම පෙර දිනකත් කිව්වේ එක තරුණයෙක් අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම්‍යතුමා හමු වෙලා ඒ දරුවට හිම මේ ශ්‍රීරිපා අඩවියේ සීතල ප්‍රදේශයට භාවනා කරන්න යන්න ඕන සායි බබා වගේ දේවල් මවන්න පුරුදු වෙන්න ඕන ඔහොම කිව්වහම එතුමා කියලා තියෙනවා දරුවෝ අපි භාවනා කරන්නේ මොකටද කියලා ඉස්සරලා තේරුම් ගන්න ඕනේ ඒක අනුක්‍රමයෙන් පුහුණු කරන්න ඕන අපිට අපි දැනට ඉන්න තැන කොහොම කලබල වෙලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් එහෙම කිව්වහම අර දරුවා දොස් කිය කිය ගිහින් තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කළා මේ හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන්නවත් කල්පනා කරන්න නැතුව මේ ඒ ගින්න නිවන්න කටයුතු කරන්න වගේ උත්සාහයෙන් මේ ගුණධම් වඩන්න ඕන කියලා. ඉතින් එහෙම දසූ සාසනේ මේ අපි භාවනා කරන්න හදනකොට ඒකට බාධා කරනවා කියලා දොස් කිය කිය ගිහිල්ලා වෙන කෙනකින් උපදෙස් අරගෙන ගිහිල්ලා අන්තිමට සතියක් දෙකක් යනකොට මලකඳ හම්බ වුනේ ජාතික හැඳුනුම්පත සාක්කුවේ තිබිච්ච නිසා තමයි මල කඳ කාගේද කියලාවත් හොයාගන්නේ. ඉතින් ඇයි අර අගතිගාමීව අතිධාවනකාරීව. ඒ නිසා මේ වීරය කියන්නේ හිම අතිධාවනය නෙමෙයි. ඉන්ද්‍රිය සමතාවයක් තියෙනවා. හැම විටම වීරයත් එක්ක ප්‍රඥාවක් තියෙනවා. අපි නිතරම කියන්නේ ඒකයි සෑම ගුණයකම මධ්‍යම ස්වභාවය ප්‍රමාණය තීරණය වෙන්නේ ප්‍රඥාව මත. ප්‍රඥාව නොතිබුණොත් ඒ ගුණය එතනින් එහාට ගුණයක් නෙමේ ඒක යම්කිසි දුර්වල තත්වකින් තමයි එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ. සවීරදී එක විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.